ධර්මානුශාසනා සුපින්වත්නි අද ධර්මානුශාසනා උපවත්තන දේශකයන්න් වහන්සේ පුත්තලම වෙහෙරගල රාජමහා විහාරාධිපති කෝට්ටේ කල්යාණි සාමග්‍රී ධර්ම සංඝ සභාවේ උපාධ්‍යාය ඕවාදචර්ය සහ වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද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 නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තත්ථ කතමෝ උපාදාන පච්චයා භවෝ භවෝ දුයිදේන අත්ථි කම්ම භවෝ අත්ථි උප්පත්ති භවෝ තත් කතමෝ කම්ම භවෝ පුඤ්ඤාදි සංකාරෝ අපුඤ්ඤාදි සංකාරෝ ආනෙන්ජාදි සංකාරෝ අයං උච්චති කම්ම භවෝ සබ්බං භවගාමි කම්මං කම්ම භවෝ තත් කතමෝ උප්පත්ති භවෝ කාම භවෝ රූප භවෝ අරූප භවෝ සංඥා භවෝ අසඤ්ඤා භවෝ නේව සංඥානා සංඥා භවෝ ඒක වෝකාර භවෝ චතු වෝකාර භවෝ පංච වෝකාර භවෝ අයං උච්චති උප්පත්ති භවෝ අයං උච්චති උපාදාන පච්චයා භවෝති සද්ධර්ම ශ්‍රවණාබිලාසී ශ්‍රාවක ශ්‍රාවිකා පින්වත්නි අදට નિયમિત ධර්ම දේශනාව ආරම්භ කරන අවස්ථාව තිලෝගුරු බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරන ලද පටිච්ච සමුප්පාද ධර්ම එහෙම නැත්නම් හේතුඵල ධර්මය මාත්‍රිකා වශයෙන් තබාගෙන පවත්වන ලද ධර්මදේශනා මාලාවේ අද දවසට නියමිතව තිබෙනවා උපාදාන පත්‍යය උපාදාන පත්‍යය බහෝ කියන මාතෘකාව. උපාදානයන් හේතු කොටගෙන භවය හට ගන්නව ඇති වෙනවයි කියන අදහස තමයි ඒ pāli පාඨයෙන් මාතෘකාවෙන් ප්‍රකාශ වෙන්නේ. පටිච්ච සමුප්පාද ධර්මය එහෙම නැත්නම් හේතුඵල ධර්මය අපේ තිලෝගුරු බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරන ලද දාර්ශනික මාතෘකා අතර ඉතා වැදගත්ම මාතෘකාවක්. ඒතව ඒ වගේම ගැඹීර මාතෘකාවක්. පෘතුල මාතෘකාවක් තේරුම් ගැනීම ටිකක් දුෂ්කර මාතෘකාවක්. පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කර ගැනීම තේරුම් ගැනීමේ අපහසුතාව තිලෝගුරු බුදු පියාණන් වහන්සේ ජීවමාන කාලයේදී භික්ෂූන් වහන්සේලා අතර සාකච්ඡාවට භාජනය වෙලා තිබෙනවා. බොහෝ භික්ෂූන් වහන්සේලා ප්‍රකාශ කරලා තිබෙනවා පටිච්ච සමුප්පාද ධර්මය ගාම්භීරයි තේරුම් ගැනීම අපහසුයි කියලා. අවබෝධ කර ගැනීම අපහසුයි කියලා. එක්වරක් ආනන්ද හාමුදුරන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කතා කරලා සඳහන් කරනවා ස්වාමීනි පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කර ගැනීම අපහසුයි අපහසුයි කිව්වට මට නම් ඒක බොහොම ලෙහෙසියි කියලා තේරෙනවා කියලා. නමුත් බුදු පියාණන් වහන්සේ වෙලාවේදී ආනන්ද හාමුදුරුවන්ට සඳහන් කරනවා මාහේවං ආනන්ද මාහේවං ආනන්ද. ආනන්ද එහෙම කියන්න එපා. ආනන්ද එහෙම කියන්න එපා. පටිච්ච සමුප්පාද ධර්මයේ ගැඹීරමයි. අවබෝධ කර ගැනීම අපහසුයි කියලා. ඉතින් ඒ නිසා මේ කරුණ වලින් අපට පැහැදිලි වෙනවා අපි මේ මාතෘකා කරගෙන පවත්වනු ලබන පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳ දේශනා මාලාවෙන් ඉදිරිපත් වෙන කරුණ අපි කාට වුණත් අවබෝධ කර ගැනීම යම් අපහසුාවක් තිබෙනවා. පඤ්ඤා වත්තස්සේවා පඤ්ඤා වන්තස්සේවා යම් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළෙත් ඒකයි. මේ ධර්මය ප්‍රඥාවන්තයින්ට පමණයි. දුෂ්ප්‍රඥයින්ට නෙවෙයි කියන්නේ ප්‍රඥාව දුර්වලයිට නෙවෙයි කියලා. ඒ නිසා ප්‍රඥාවන්තයින්ට තමයි පහසුවෙන් මේක තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ. කොහොමුණත් අපි කවුරුවත් ධර්මය අවබෝධ කර ගැනීම පිළිබඳව පසුබට වෙන්නට හොඳ නැහැ. උත්සාහයෙන් අප්‍රතිහත ධෛර්යයෙන් ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් සාකච්ඡා කිරීමෙන් කියවීමෙන් නැවත නැවත පරිහරණය කිරීමෙන් ඒව අවබෝධ කර ගැනීමේ හැකියාව අපි හැම දිනාටම තිබෙනවා. ඒ නිසා ධර්මය අවබෝධ කරගැනීමේ පරමාර්ථය ඇතුවම ධර්ම දේශනාවන්ට අපි සමන් දෙන්නට ඕන චාරිත්‍රාක් ඉටු කිරීමක් හැටියට නෙමෙයි. ඉතින් අද දවසේට නියමිත තිබෙන මාතෘකාව උපාදානපත්ත්‍ය භවය. උපාදානයන් හේතු කොටගෙන භවය හට ගන්නවා භවය ඇති වෙනවා කියන එකයි ඒ පාඩයෙන් ප්‍රකාශ වෙන්නේ. පටිච්චසමුප්පාද දේශනා මාලාවේ මේක පෙර ආකුව දේශනා කරලා තිබෙනවා. ඒ තමයි අවිද්‍යාපත්‍ය සංඛාරා. අවිද්‍යාව හේතු කොටගෙන සංස්කාරයන් ඇති වෙනවා. සංඛාරපත්‍ය විඥානං සංස්කාරයන් හේතු කොටගෙන විඥාණය ඇති වෙනවා. විඥානපත්‍ය නාම රූපං විඥාණය හේතු කොටගෙන නාම රූප ඇති වෙනවා. නාම රූපපත්‍ය සලායතන. නාම රූප හේතු කොටගෙන සදායතනයන් ඇති වෙනවා. සලායතනපත්‍ය පස්සෝ සලායතනයන් හේතු කරගෙන ස්පර්ශය ඇති වෙනවා. පස්සපච්චය වේදනා. ස්පර්ශය හේතු කොටගෙන වේදනාව ඇති වෙනවා. වේදනාපච්චය තණ්හා. වේදනාව හේතු කොටගෙන තණ්හාව ඇති වෙනවා. තණ්හාපච්චය උපාදාන. තණ්හාව හේතු කොටගෙන තෘෂ්ණාව හේතු කොටගෙන උපාදානය ඇති වෙනවා. උපාදානපච්චය භවය. උපාදානයේ හේතු කොටගෙන භවය ඇති වෙනවා. ඒ නිසා මේ දේශනා මාලාවේ ඒ මුලින් දේශනා කරන ලද ඒ කාරණා සියල්ලක්ම නැවත මෙනෙහි කර ගැනීම අවශ්‍යයි. උපාදානපත්ත්‍ය භවෝ කියන මාතෘකාවට අදාළ ධර්ම කාරණා තේරුම් ගන්න. ඒ වගේම තණ්හාපත්ත්‍ය උපාදාන උපාදානපත්ත්‍ය භවෝ කියන මේ කාරණේට පෙර ආතුව තියෙන තණ්හාපත්ත්‍ය උපාදානං කියන කාරණේ විශේෂයෙන් මෙනෙහි කර ගැනීම අවශ්‍ය වෙනවා. ඒ නිසා උපාදානපත්‍ය භවෝ කියන කාරණේ පැහැදිලි කරන්නට මත්තෙන් තණ්හාපත්‍ය උපාදානං කියන කාරණේ පිළිබඳව අපි යමක් තේරුම් ගන්නට ඕන අවබෝධ කර ගන්නට ඕන. ඒ මේ කාරණාව තේරුම් ගැනීමේ පහසුව සඳහා අපේ බුදුරජාණන් වහන්සේ දුක්ඛ සත්‍ය දේශනාවේදී චතුරාර්ය සත්‍ය දේශනාවේ දුක්ඛ සත්‍ය විස්තර කරන අවස්ථාවේදී දුක්ඛ සමුදයාරිය සත්‍යය හැටියට දක්වලා තියෙන්නේ දුක හට ගැනීමේ හේතුව. ඒ මොකක්ද දුක හට ගැනීමේ හේතුව? තෘෂ්ණාව, තණ්හාව කියලා උන්වහන්සේ දේශනා කරලා තියෙනවා පැහැදිලි. ඒ තෘෂ්ණාව කොටස් තුනකට බෙදෙනවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා. කාම තණ්හා කියලා කියන්නේ පින්වත්නි පංචකාම වස්තුන් පිළිබඳව පවතින ආසාව, තෘෂ්ණාව. ඒ පිළිබඳව පවතින රුචි ඇල්ම. ඒ තමයි තණ්හා වේ කියලා කියන්නේ. මොනවද පංචකාම වස්තුන් කියලා කියන්නේ? සත්‍යයන් වශයෙන් ගත්තාම අපේ තිබෙනවා ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රිය කොටස් පහ. චක්කු සෝත ගාන ජීවහා කාය කියලා කියන්නේ ඒ පහ තමයි. නිරන්තරයෙන්ම අපේ මේ ඉන්ද්‍රියන් පහ ඒ ඒ ඉන්ද්‍රියන්ට ගෝචර වන වස්තුන් කෙරෙහි යොමු වෙනවා. ඒ තුලින් මේ ඉන්ද්‍රියම් පිනවීමට අපේක්ෂා කරනවා සත්‍යයන් වශයෙන්. මනුෂ්‍යයන් වශයෙන් ගත්තාම අපි ඒ ආකාරය. ඇස කියන ඉන්ද්‍රිය නිරන්තරයෙන්ම බලාපොරොත්තු වෙන්නේ රූපයක් සහ ගැටිලා ඒ තුලින් යම්කිසි ආස්වාදයක් ලබන්නට. රූපයේ කිව්වහම මනුෂ්‍ය රූපේ, සත්ව රූපයේ කියන අදහස නෙවෙයි. ඇසට ගෝචර වන සෑම දෙයක්ම රූප කියන ගණයට ගැනෙනවා. ඒ කුයි දේ වුණත් ප්‍රියජනක වස්තුවක් නම් අපි ඒ පිළිබඳව ඇල්මක් ඇති කරගන්නවා ආශාවක් ඇති කරගන්නවා ඒ නැවත නැවත බලන්න පෙළඹෙනවා ඉතින් ඒ නිසා ඇස පිනවීම සඳහා අපි විවිධ උපක්‍රම පාවිච්චි කරනවා විවිධ උපක්‍රම භාවිත කරනවා ඒ සඳහා වියපැහැදම් කරනවා ඒ විදිහට ඇස පිනවනවා ඇස පිනවීමේ ආශාව පවතින ඊළඟට අපේ කර්ණේන්ද්‍රිය ගත්තාම ශ්‍රවණේන්ද්‍රිය ගත්තාම නිරන්තරයෙන්ම ශබ්දයක් ගෝචර කරගන්න කැමති. මිහිරි ශබ්දයක් මිහිරි හඬක්. නාසයේ ආග්‍රහණයට කැමති. මිහිරි ආග්‍රහණයක් ලබන්න කැමති. ඒ වගේම දිව මිහිරි රසයක් ලබන්න කැමති. ශරීරයේ සුවපහසු ස්පර්ශයක් ලබන්න කැමති. මේවා පිළිබඳව පවතින ආශාව නිසා ඒවා ඇති කර ගැනීමට ඒවා සම්පූර්ණ කර ගැනීමට ඒ බලාපොරොත්තු ඉටු කර ගැනීමට අපි විවිධ කාර්යයන් කරනවා. ඒ නිසා මේ කාම තණ්හාව පිළිබඳව විස්තර කරද්දී කාමයේ කියන එක ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. වස්තුකාම, ක්ලේශකාම කියලා. වස්තුකාම කියන්නේ ඔය ඇස කන නාසය දිව ශරීරය කියන මේ පංචේන්ද්‍රියම් පිනවීම සඳහා අපි උපයෝගී කරගන්න විවිධ දේවල්. ඒවා අපේ ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙනවා. මානාපිකා, රූපා, සද්දා, ගන්ධා, රසා, පොට්ටබ්බා. අත්තරණ පාපුරණා දාසිදාසා අජේලකා. හත්ති අස්ස වලවාස්ස ගාමනිගම රාජධානිය හිරඤ්ඤං වන්නම් ඒත්තවත්තු හිරඤ්ඤං සුවන්නම් ගාමනිගම රාජධානිය ආදි වශයෙන් මේ බව සඳහන් වෙනවා මානාපිකා රූපා සද්දා ගන්ධා රසා පොට්ටබ්බ මානාපිකා කියලා කියන්නේ හිතට සතුට ඇති කරන අපේ රුචිය ඇති කරගෙන අපේ කැමැත්ත ඇති කරන රූපා රූපය සද්දා සබ්දය ගන්ධා ගන්ධය. ඊළඟට රස රසය. පොට්ටබ්බා ස්පර්ශ. කියන මේවා. අත්තරණ පාපුරණ. අපි භාවිතයට ගන්න ඇඳ ඇතිරිල්ල වෙන්න පුළුවන්, පොරෝණා වෙන්න පුළුවන්. අනිත් ඇඳුම් පැළඳුම් ආදී. ඒවා. ඒවයි අත්තරණ පාපුරණ. ඒ වගේම දාසි දාසා. අපේ වැඩ කටයුතු පහසු කරගෙන සූපහසු ජීවිතයක් ගත කරන්න අවශ්‍ය වන ආකාරයට අපි සේවක සේවිකාවන් යොදා ගන්නවා. ඒ තමයි දාසි දාසා කියලා කියන්නේ. අජේලකා, එළුවන් බැටළුවන් ආදී සතුන් අපි උපයෝගී කරගන්න. ඊළඟට හත්ති වලවාස්ස, හෙත්තන් වත්තුන් හිරන්න. හත්ති ඇතුන්. ඒ වගේම අස්ස අස්වැයන්, වලවා වෙලඹු ආදී මේ සත්වයන් අපි උපයෝගී කරගන්න. ඊළඟට හෙත්තන් වත්තුන් හිරන්නන් සුවන්න. හෙත් වතු. රන් රීදී මුතු මැණික් ආදී ඒ වගේම ගාමණිගම රාජධානිය අවසානයෙන් ගත්තාම ගම් නියංගම් රාජධානිය ආදී මේ සියල්ලක්මත් අපි උපයෝගී කරගන්නවා අපි මේ පංචේන්ද්‍රියම් පිනවන්න. අන්න ඒවා තමයි වස්තුකාම කියලා කියන්නේ. කෙලේශකාම කියලා කියන්නේ ඒ තුලින් ඇතිවෙන්නා වූ අර තෘෂ්ණාව. මේ තෘෂ්ණාව කරන ඒ තෘෂ්ණාව සාමාන්‍යයෙන් සෑම පුද්ගලයෙකු තුළම තියෙනවා. සෑම පුද්ගලයෙකුටම තෘෂ්ණාව කියන එක කලපදියම් වෙලා පවතිනවා පින්වත්නි. ඒ පවතින තෘෂ්ණාව ඒ පවතින තෘෂ්ණාව සාමාන්‍ය තෘෂ්ණාව. හැම කෙනෙකුටම තෘෂ්ණාව පවතිනවා. ඒ තෘෂ්ණාව කාටවත් නැහැ කියලා කියන්න බෑ. රහත් භාවයේ ලබන මොහොත දක්වා තෘෂ්ණාව කියන එක අපේ సంతానගතව පවතිනවා. ඊට පස්සේ පින්වත්නි මේවට මේවා දැඩි වශයෙන් අපි අල්ලා ගන්නවා. ওই සෑම දෙයක්ම දැඩි වශයෙන් අල්ලා ගන්නවා. ඒ පිළිබඳ බැඳීමක් ඇති කර ගන්නවා, රාගයක් ඇති කරගෙන ඒකෙන් වෙන් වෙන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. අන්න ඒක තමයි උපාදානීය කියලා කියන්නේ. ඒකයි තණ්හාපත්‍ය උපාදානං කියලා කිය. තෘෂ්ණාව හේතු කොටගෙන තෘෂ්ණාව කරන කොටගෙන උපාදානය ඇති වෙනවා. තෘෂ්ණාව ඉහළම මට්ටමට ගියාම එයින් ගැලවෙන්න බැරි තැනටපත් වුනහම ඒක තමයි උපාදානය කියලා කියන්නේ. සියලුම සත්ත්ව ඔය කියන தත්ත්වයටපත් වෙලා ඉන්නේ කියනවා. උපාදානෙන් බැඳිලා ඉන්නේ සෑම කෙනෙක්. ඒ කියන උපාදානයෙන් භවයේ ඇති වෙනවා කියන එකයි බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාද දේශනාවේ උපාදාන පත්‍ය බහෝ කියන මේ දේශනාවෙන් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ භවයේ පිළිබඳ විස්තර කරන දේශනා පාඩයක් තමයි විභංග පාළියට අනුව මා මුලින්ම ඉදිරිපත් කළේ. තත්ත කතමෝ උපාදානපත්ත්‍ය බහුව. ඒ උපාදානයේ හේතුවෙන් භවය ඇති වෙනවයි කියන්නේ කුමක්ද? බහෝ දුවිදේන. භවය කියන එක දෙආකාරයකින් දත යුතුයි. අත්තිකාම භවය. කම්ම භවය. කර්ම භවය කියලා එකක් තිබෙනවා. අත්ති උප්පත්ති භවය. උප්පත්ති භවය කියලා තවත් එකක් තිබෙනවා. සත්තකතමෝ කම්ම භවය. එයි කර්ම භවය කියන්නේ කුමක්ද? පුඤ්ඤාදි සංඛාරෝ අපුඤ්ඤාදි සංඛාරෝ ආනිඤ්ඤාදි සංඛාරෝ අයං උච්චති කම්ම භව පුඤ්ඤාදි සංස්කාරය අපුඤ්ඤාදි සංස්කාරය එවැගේම ආනිඤ්ඤාදි සංස්කාරයේ කියන මේ තුන තමයි කර්ම භවය කියලා කියන්නේ ඒ කියන්නේ පින්වත්නි අපි රැස් කරගන්න විවිධ කර්ම පුඤ්ඤාදි සංඛාරෝ කියලා කියන්නේ අපි රැස් කරන පින් ඒ කියන්නේ කාමාවචර පින්කම් පින්නවා. අපි සිද්ධ කරන විවිධ පින්කම් තිබෙනවා. දානමය පින්කම් සිද්ධ කරනවා. ඒ වගේම ශීලමය පින්කම් සිද්ධ කරනවා. තවත් වෙනත් විවිධාකාරයේ පින්කම් සිද්ධ කරනවා. ඒ කාමාවචර පින්කම් තමයි පුඤ්ඤාවි සංඛාර කියලා කියන්නේ. ඊළඟට අපුඤ්ඤාවි සංඛාර කියලා කියන්නේ පාප කර්ම. ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර, මුසාවාද, පිසුනාවාද, පරුසාවාද, සම්පප්පලාප, අවිද්‍යාව, ව්‍යාපාදාදී මේ විවිධාකාර පාප කර්මයන් තමයි අපුඤ්ඤාදි සංඛාර කියලා කියන්නේ. ආනෙන්ජාදි සංඛාර කියලා කියන්නේ පින්වත්නි අරූපාවචර කුසල චේතනා. එතකොට මෙන්න මේ කියන හැම එකක්ම භවගාමී කර්ම. මේක කිම්වත් නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. අපි මේවා රැස් කරනවා. මේවා මේ වගේ අපි හැම කෙනෙක්ම භවගාමි වෙනවා. ඒ භවගාමි කර්ම තමයි මෙතන කම්ම භව කියලා කියන්නේ. ඉතින් ඒ අනුව මිනිස්යන් වශයෙන් අපි ඔය පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනෙන්ජාභි සංඛාර කියන මේ සංස්කාරයන් එක් රැස් කරමින් අපේ භව ගමන ඉදිරියට පවත්වාගෙන යනවා. සාංශාරික ගමන ඉදිරියට පවත්වාගෙන යනවා. එතකොට කම් කර්ම භව කියලා කියන්නේ ওই කියන කාරණා තුන. අවිද්‍යාපත්‍ය සංඛාරා කියන තැනත් මේ කුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනින්ජාභි සංඛාර කියන කාරණා තුන සඳහන් වෙනවා. එතන සංස්කාරයන් මෙතන අදහස් කරන්නේ මේ සංස්කාරයන් හේතු කොටගෙන අපට භවය ගොඩ නැගෙනවා. ඉතින් ඒ නිසා තමයි මෙතනදී මේ කර්ම භව හැටියට මේ කාරණා තුන දක්වලා තිබෙන්නේ. ඊළඟට උත්පත්ති භවයේ පඨමෝ uppatti බහුව. කාම භවෝ. කාම භවය කියලා එකක් තිබෙනවා. රූප භවෝ. රූප භවයක් තිබෙනවා. අරූප භවෝ අරූප භවයක් තිබෙනවා. සංඥා භවෝ සංඥා භවයක් තිබෙනවා. අසංඥා භවෝ අසංඥා භවයක් තිබෙනවා. නේව සංඥාන ආසංඥා භවෝ. නේව සංඥාන ආසංඥා යන භවයකුත් තිබෙනවා. ඒක වෝකාර භවෝ. ඒක වෝකාර භවයකුත් තිබෙනවා. චතුෝකාර භවෝ චතුෝකාර භවයකුත් තිබෙනවා. පංචවෝකාර භවෝ පංචවෝකාර භවයකුත් තිබෙනවා. අයං උච්චති උප්පත්ති භවෝ මේක තමයි උප්පත්ති භවයේ කියලා කියන්නේ. දැන් මෙතනදී අපි කියනවත් මේ මේ කියන කාම භවය කියන්නේ කුමක්ද? රූප භවය කියන්නේ කුමක්ද? අරූප භවය කියන්නේ කුමක්ද කියන මේවා පැහැදිලිව දැනගන්න අවශ්‍ය වෙනවා. කාම භවය කියලා කියන්නේ පින්වත්නි කාම සුගති භූමි, ඒ වගේම කාම දුගති භූමි කියන මෙන්න මේවා. එහෙම ගත්තාම කාම සුගති භූමිය හැටියට සැලකෙන්නේ එහෙම නැත්නම් කාම සුගති භව හැටියට සැලකෙන්නේ චාතුර්මහා රාජිකේ තාවතින්සේ යාමේ තුසිතේ නිර්මාණ රතිය පරිනිර්මිත වසවර්ති කියන මේ දිව්‍ය ලෝක හයත් අපේ මනුස්ස ලෝකය. කියන මේ ස්ථාන හත තමයි කාම භව හැටියට කාම සුගති කාම භව හැටියට සැලකෙන්නේ. දිව්‍ය ලෝක හයේ කාමාවචර සැප සම්පත් ඉහළම මට්ටමින් වින්දනය කරනවා. ඒ වගේම මනුෂ්‍ය ලෝකෙත් ඒ කාමාවචර සැප සම්පත් ඉහළම මට්ටමින් වින්දනය කරන්න පුළුවන්. ඒ නිසා මේ ස්ථාන හත සප්තකාම ස්වර්ග භූමි හැටියට හඳුන්වලා තියෙනවා. එතකොට ඒ කාම භව කියලා කියන්නේ ওই කියන ස්ථාන හත. ඊළඟට කාම දුගති භව තියෙනවා. කාම දුගති භව කියලා කියන්නේ සතර අපාය. සතර අපායේ කිව්වහම නරකය, තිරිසන් අපාය, പ്രേත ලෝකය, අසුරනිකාය කියලා හතරක් තියෙනවා. නරකය කියන්නේ මේ හොඳ කියන වචනේ විරුද්ධාර්ථ වචනේ නෙමෙයි. නරකය කියන නමින් හඳුන්වන අපායවල තිබෙනවා. ඒවා සංඛ්‍යා වශයෙන් ගත්තාම ප්‍රධාන 8ක් තියෙනවා. සංජීවයේ කාලසූත්‍රයේ සංඝාතේ රෞරවේ මහා රෞරවේ තාපේ ප්‍රතාපේ අවීචී කියලා. මහා පායවල 8ක් තියෙනවා. එක අපායක දොරකු හතරක් හතරක් බැගින් තිබෙනවා. එක දොරටුවක ඔසුපත් නරක හතරක් හතරක් බැගින් තිබෙනවා. එතකොට ඔක්කොම අපායවල සංඛ්‍යාව 136ක් වෙනවා. මෙන්න මේ කියන අපායවල 136 කාම දුගති භව. මේ ස්ථානවල උත්පත්ති ලැබෙන සත්‍යයකට සැප සම්පත් වින්දනය කරනවා තියා මොනම ආකාරයකින්වත් පිංසිතවිල්ලක්වත් පහළ කරගන්න අවස්ථාවක් නැහැ. ඒ නිසා ලොවැඩ සංගරාවල යාපු අපේ වීදාගම හාමුදුරන් වහන්සේ සඳහන් කරනවා සිතුවත් බිය කරවන අර පෙරයේ වැටුනොත් 136ක් නිරෙහි බලවත් දුක් විඳිනේ කරදරයේ මදකුත් පිනකට නැත අවසරයේ කියලා. සිතුවත් බිය කරවන අරතරයේ සිතූ පමණින්මත් මහත් දීතියක් ඇති කරවන වැටුනොත් 136ක් නිරේ 136ක් වන මේ අපායවල වැටුනොත් එම බලවත් දුක් විඳිනේ කරදරේ බලවත් දැඩි දුක් විඳිනවා. මදකුත් පිනකට නැත අවසරය. පිනක් සඳහා පුංචි අවසරයක්වත් පුංචි ඉඩක්වත් නැහැතින්වත්. එතකොට ඒ කාම අපාය වල ස්වභාවය තමයි. අර අපුඤ්ඤාභි සංස්කාරයන් රැස් කිරීමෙන් ඔය කියන අපාය වල උත්පත්ති ලැබෙනවා. ඊළඟට තිරිසං අපාය. තිරිසං අපායයි කියලා කියන්නේ 아무තු ලෝකයක් නෙවෙයි. අපේ මේ මනුස්ස ලෝකයේම තිරිසංගත සතුන් වෙලා දුක් විඳින සත්‍යයන් මොනතරම් ඉන්නේ. ඒ මනුස්ස ලෝකේ තිරිසංගත සතුන් වෙලා උත්පත්ති ලැබීම තමයි තිරිසං අපායේ කියලා කියන්නේ. මතු පිටින් පමණක් යන්තම් පේන ආකාරයට යමක් හිතන කෙනෙක් කල්පනා කරන්න පුළුවන් තිරිසංගත සත්වයන්ට කිසිම දුකක් කරදරයක් නැහැ. බොහොම සුවසේ ජීවත් වෙනවායි කියලා. නමුත් එහෙම දෙයක් නැහැ පින්වත්නි. ත්‍රිසංගත සත්‍යයෙන් අප්‍රමාණ දුක්ඛ ස්කන්ධයක් විඳින. ඒ දුකේ පළවෙනි කාරණය තමයි මේ සත්‍යයන් තුල පවතින දීතිය. මේ ලෝකේ සත්‍යයන් අතර පවතින ආහාර ජාලයක්. ආහාර ජාලයක් කියන්නේ පුංචි සතා නිරන්තරයෙන්ම ලොකු සතෙකුගේ ගොදුරක් බවට පත් වෙනවා. කුංචි සතා නිතරම ලොකු සතෙකුගේ ගොදුරක් බවට පත් වෙනවා. මේ මහ පොළොව මත ජීවත් වෙන කටුස්සෙක්, සිකනලේක් වගේ සතෙක් තලගොයෙකුගේ ගොදුරක් බවට පත් වෙනවා. අර කටුස්සා සිකනලයා කියන සත්වයන්ගේ ගොදුරු බවට මහ පොළොව මත ජීවත් වෙන කැරපොත්තේ, කුරුමිනියෙක්, පත්තෑයෙක් වගේ සතෙක් ගොදුරු බවට පත් වෙනවා. එතකොට ඒ පුංචි සතා කටුස්සගේ සිකනලයාගේ ගොදුරු බවට පත් වෙනවා. සිකනලයා කටුස්සා ඊට වඩා ලොකු තලගොයෙක් එහෙම නැත්නම් සර්පෙක් වගේ සත්වයෙකුගේ ගොදුරු බවට පත් වෙනවා. තලගොයා සර්පයා ඊට වඩා ලොකු සමහරට ඌරෙක් වගේ සතෙකුගේ ගොදුරක් බවට පත් වෙනවා. ඌරා කියන සත සමහරට වනාන්තරයේ ඉන්න සිංහයෙකුගේ කොටියෙකුගේ ගොදුරක් බවට පත් වෙනවා. මේ විදිහට සෑම සත්වයකම තවත් ඊට වඩා ලොකු සත්වයකුගේ ගොදුරක් බවට පත් වෙනවා. මේ බව සෑම සත්වයකම දන්නවා. ඒ නිසා තිරිසංගත සත්වයා නිරන්තරයෙන්ම ජීවිත සැකයෙන් භීතියෙන් තමයි ජීවත් වෙන්නේ. කොයි මොහොතේ මාව තවත් කෙනෙකුගේ තවත් සතෙකුගේ ගොදුරක් බවට පත් වෙයිද? ආහාරයක් බවට පත් වෙයිද කියන සැකයෙන් බියෙන් තමයි ත්‍රිසංගත සතුන් ජීවත් වෙන්නේ. ඉතින් බියක් සැකක් නැතුව ජීවත් වෙන්න ක්‍රමයක් නැත්නම් සැපේ කියන එකක් ඇත්තෙම නැහැ පින්වත්. ඒ නිසා කැම ටිකක් ගත්තත් ඒ කැම ටිකේ වුණත් සැනසීමක් නැහැ. මිනිස්යන් වශයෙන් අපි ගත්තොත් අපේ හිතට දැඩි බියක් ඇති වෙලා තියෙන අවස්ථාවක දැඩි ශෝකයක් ඇති වෙලා තියෙන අවස්ථාවක, දැඩි කම්පනයක් ඇති වෙලා තියෙන අවස්ථාවක අපට ආහාර ටිකක් ගන්න පුළුවන් කමක් නැහැ. ගත්තත් වැඩකුත් නැහැ තින්නවා. වෙනත් වෙලාවකදී ගන්න. හිත සතුටින් පවතින, සිත නිදහස් වෙලාවක ගන්න ආහාර ප්‍රමාණය සමහරට අඩක්වත් ගන්න බෑ. ත්‍රිසංගත සත්‍යයටත් ඉතින් කුසගින්න නිවා ගන්න ආහාරයක් ගන්නවා. නමුත් පින්වත්නි, හිතේ සැනසීම කියන එක නෑ, දීතියෙන් තමයි ඒක කරන්නේ. ඒ විතරක් නෙවෙයි පින්වත්නි, ත්‍රිසංගත සත්‍යයෙන් අප්‍රමාණ සංඛ්‍යාවක් සාපිපාසාදකින් පෙළමින් තමයි ජීවත් වෙන්නේ. මහා නියංකාරයක් ගත්තාම වනාන්තරවල වතුර බිඳුවක් නැහැ පින්වත්. ඒ නිසා ත්‍රිසංගත සත්‍යයන් පිපාසාවෙන් ජීවත් වෙන්නේ. නමුත් පින්වත් මරණයටපත් වෙන්නේ නැහැ. ත්‍රිසංගත සත්‍යයක් කියලා උත්පත්ති ලැබන්නේ කර්ම විපාකයක් විඳින්න, පාප කර්මයක විපාකයක් විඳින්න. ඉතින් ඒ නිසා මැරෙන්නේ නැහැ. කර්ම විපාකේ විඳින්න ජීවත් වෙනවා. ඊළඟට කුසගින්න නිවා ගන්න ආහාර පාන කිසිම දෙයක් නැහැ. කන බොන දෙයක් නැහැ. කුසගින්නේ තමයි ජීවත්. මාංශ භක්ෂක සත්වයින් ගත්තාම මාංශක මාංශ භක්ෂක සත්වයන්ට හැමදාම ගොදුරු ලැබෙන්නේ නැහැ. සර්පෙක් ගත්තොත් සර්පයාට සමහර විට එක ගොදුරක් ලැබුණාම තව මාස ගණනාවක් යනතුරු කිසිම ගොදුරක් නැහැ. බඩගින්නේ තමයි ජීවත් වෙන්නේ. ඒත් මැරෙන්නේ නැහැ. මාංශ භක්ෂක ලොකු සත්වෙන් ගත්තාම කැලේ ඉන්න. වලසෙක් වෙන්න පුළුවන්, කොටියෙක් වෙන්න පුළුවන්, සිංහෙක් වෙන්න පුළුවන්. හැමදාම ගොදුරු හම්බ වෙන්නේ නැහැ. එක ගොදුරක් ලැබුණයින් පස්සේ බඩ පුරා කනවා. තව දවසක් දෙකක් ඒකේ උණු වෙච්ච මස් කනවා. ඊට පස්සේ ආය මාස ගණනාවක් යනතුරු ගොදුරක් ලැබෙන්නේ නැහැ. බඩගින්නේ තමයි ජීවත් වෙන්නේ. මේ තිරිසන්ගත සත්වයන්ගේ ස්වභාවයයි. ඊළඟට උසස් මනසක් නැහැ. යමක් හිතන්න පුළුවන් කමක් නැහැ. කල්පනා කරන්න පුළුවන් කමක් නැහැ. ඒ අතින් ගත්තාම ඊටාම දුක්ඛිත ජීවිත තමයි ගත කරන්නේ තිරිසංගත සත්වයන්. ඒ නිසා තිරිසංගත සත්වයින් වෙලා ඉපදීම අපාය හැටියට බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන එකයි තිරිසං අපාය. ඊළඟට പ്രേත ලෝකේ പ്രേතයින් වෙලා උත්පත්ති ලැබෙනවා. අප්‍රමාණ දුක් විඳින අර වගේම සාපිපාසාදී දුක් විඳිනවා. ඒ වගේම සමහර പ്രേතයින් නිරන්තරයෙන් ගිනි ජාලාවන්ගෙන් දැවි දැවි ජීවත් වෙනවා. ඔය වගේ විවිධාකාර තමන් විසින් කරන ලද අකුසල කර්මයන්ට විපාක වශයෙන් තමයි ප්‍රේතාත්ම භාවයන් ලබන්නේ. ඒ නිසා ලෝ වැඩ සංග්‍රහයේම සඳහන් වෙනවා. ශෙම්සතු මල මුත්‍ර තරම්වත් දෙයක් ආහාරයේ පිණිස ලැබෙන්නේ නැහැ කියලා. උගුරත් නොතෙමෙයි සුර ගඟ වැටුණා. ආකාශ ගංගාවේ වැටුණත් උගුර තෙමන්න තරම් වතුර බින්දුවක් බොන්න වාසනාවක් නැහැ. ඒ ප්‍රේත ලෝකේ తත්වේ. ඊළඟට අසුරනිකාය කියන්නේ പ്രേත යෝනියේ තරම්ම දුක්ඛිත ආත්ම භාවයක්. ඔය කියන හතරේ තමයි පෞකම් කළ සත්‍යයෙන් උත්පත්ති ලබන්නේ. ඒ කාම භව වලින් දුගති කාම භව. අපි මුලින් කිව්වා සුගති කාම භව, දිව්‍ය ලෝක හයත් අපේ මනුෂ්‍ය ලෝකයක්. ඊළඟට දුගති කාම භව කියලා කියන්නේ ඔය කියාපු සතර අපායයි. ඒ තමයි කාම භව කියලා කියන්නේ. ඊළඟට රූප භව, අතිරූප භව. රූප භවය කියලා කියන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් තිබෙනවා. ඒ රූපාවචර බ්‍රහ්ම ලෝක 16 තමයි රූප භව කියලා කියන්නේ. ඉතින් අරූප භව. ඒ වගේම අරූපාවචර බ්‍රහ්ම ලෝක 4ක් තියෙනවා. ඒ තමයි අරූප භව කියලා කියන්නේ. ඊළඟට සංඥා භව. සංඥා භව කියලා කියන්නේ සිත නැති කය විතරක් තියෙන ඒ බ්‍රහ්ම ලෝක. අසඤ්ඤා භව කියලා කියන්නේ සිත තියෙන සිත නැති කය විතරක් පවතින බ්‍රහ්ම ලෝකය. ඊළඟට නේව සංඥා නා සංඥා භව කියන්නේ තවත් භවයක්. ඒකේ සංඥා අසංඥා කියන ওই දෙකම නැහැ. මේ දෙක අතර තත්ත්වයක් තියෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයට රූප භව තියෙනවා අරූප භව තියෙනවා. සංඥා භව තියෙනවා අසංඥා භව තියෙනවා. ඊළඟට තවත් ක්‍රමයකට මේක වර්ග කරනවා. ඒක වෝකාර භව. ඒක වෝකාර භව කියලා කියන්නේ වෝකාර කියන වචනෙන් අදහස් කරන්නේ පින්වත්නි පංචස්කන්ධය. ස්කන්ධය. එතකොට ඒක වෝකාර භව කියලා කියන්නේ එක ස්කන්ධයක් පමණක් තියෙන සත්‍යය. ඒ තමාර සංඥා භව කියලා කියන්නේ. සිත මිස කය නැති බඹලොව සතර. සිත තියෙනවා කය නැහැ. ඒ තමයි සංඥා භව. ඒ බඳු බ්‍රහ්ම ලෝක හතරක් තියෙනවා. ඒ තමයි සංඥා භව කියලා කියන්නේ. ඊළඟට සිත නැතිවම කය ඇති බඹ තලයේ. සිත නෑ කය විතරක් තියෙනවා. ඒ බඳු බ්‍රහ්ම ලෝකේ. ඒ තමා අසඤ්ඤා භව කියලා කියන්නේ. චතුෝකාර භව කියලා කියන්නේ. ඊළඟට මනුෂ්‍යයන් වශයෙන් ගත්තාම අපේ පංචස්කන්ධයම තියෙනවා. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධයම තියෙනවා. ඒ නිසා අපි පංචවෝකාර භව සත්‍යය. ඉතින් මේ ආකාරයට සත්වයන්ගේ භවය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඇයි මේ භවය ඇති වෙන්නේ? අපි මුලින් සඳහන් කළ අර පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනෙන්ජාභි සංඛාර කියන මේ සංස්කාරයන්ගෙන් අපට ඇතිවීමක් තියෙනවා. අපට යම්කිසි හට ගැනීමක් තියෙනවා. මොකක්ද ඒ හට ගැනීම? භවය. ඒ භව තමයි ඔය කාම භව, රූප භව, අරූප භව කියලා බුදුරජාණන් වහන්සේ මේ ආකාරයට වර්ග කරලා අපි හැම අපිට පෙන්눔 කරලා දීලා තියෙනවා. ඉතින් ඒ අනුව අපි මේ භවගාමී සත්වයන් හැටියට තමයි අපේ සාංශාරික ජීවිතය ගත කරන්නේ. සංසාරේ සැරිසරනවා. සංසාරේ සැරිසරන අපි ඒ භවගාමී ජීවිතය නතර කිරීමේ මාර්ගයකට අවතීර්ණ වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ මාර්ගය තමයි අපට පෙන්눔 කරලා දීලා තියෙන්නේ. පටිච්ච සමුප්පාද දේශනාවේ අවිජ්ජාපත්‍ය සංඛාරා කියලා පටන්ගෙන බුදුරජාණන් වහන්සේ මේක අවසාන කරන්නේ ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා සම්භවಂತಿ කියලා. දැන් අපි අද මාත්‍රිකාව උපාදානපච්චය භවෝ. උපාදානයේ හේතු කොටගෙන භවය ඇති වෙනවා කියන එක. එතකොට භවපච්චය ජාති. ඒ භවය හේතු කොටගෙන උපත ඇති වෙනවා ජාතිය ඇති වෙනවා. එතකොට ඒ කියන්නේ අපි ওই සඳහන් කරපු අපාය ආදී දුක් සහිත ස්ථානවල ඊළඟට දිව්‍ය ලෝක, මනුස්ස ලෝක ආදී සැප ඇති ස්ථානවල එහෙම නැත්නම් රූපාවචර අරූපාවචර ආදී බ්‍රහ්ම ලෝකවල අපි උත්පත්ති ලැබනවා. එතකොට ಜಾති ඒක තමයි ಜಾතිය කියලා කියන්නේ. ಜಾතිපත්ත්‍යා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝ මනසුපායාස සම්භවಂತಿ. ಜಾතිය හේතු කොටගෙන ಜಾතිය කරණ කොටගෙන ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස ආදී මේ සියලුම දුක්ඛ ස්කන්ධයන් ඇති වෙනවා. පටිච්ච සමුප්පාද දේශනාවේ අනුලෝම දේශනාව හැටියට බුදුරජාණන් පටිලෝම දේශනාව හැටියට බුදුරජාණන් වහන්සේ මේකේ අනිත් පැත්ත දේශනා කරනවා. අවිජ්ජා යත්තේව අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධ. මුලින්ම එන හේතුව තමයි අවිද්‍යාව. ඒ අවිද්‍යාව නැති කළාම මොකක්ද සිද්ධ වෙන්නේ? ජාති ජරා මරණ ව්‍යාධි ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන මේ සෑම දෙයකම Nirodhe සිද්ධ වෙනවා. ජාතිය නැති කළාම ඔය සෑම දෙයකම Nirodhe සිද්ධ වෙනවා. ඒ කියන්නේ සියල්ලක්ම නැති වෙනවා කියන එකයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අවිජ්ජායත්තේව අශේෂ විරාග නිරෝධා. අවිද්‍යාවේම ශේෂයක් නැතුව ඉතිරියක් නැතුව නිරුද්ධ කිරීමෙන් ජාති ජරා මරණ දුක්ඛ දෝමනස් උපායාසං නිරුද්ධಂತಿ. ජාති ජරා මරණ ව්‍යාධි ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන මේ සුළුම දුක්ඛ ස්කන්ධයන් නැති වෙනවා කියන එකයි බුදුරජාණන් වහන්සේ එතනදී දේශනා කරලා තියෙනවා. ඉතින් එතකොට එහෙමනම් අපි හැම දිනාගේම ප්‍රධානතම අපේක්ෂාව වෙන්නට ඕනේ ප්‍රධානතම අරමුණ වෙන්නට ඕනේ ඉලක්කය වෙන්නට ඕන මේ ජාති ජරා මරණ ව්‍යාධි දුක්ඛ දෝමනස උපායාස කියන මේ දුක්ඛ ස්කන්ධයන් නැති කිරීම. ඒ දුක්ඛ ස්කන්ධයන් නැති කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කළ මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා හඳුන්වන්නේ. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බුදුරජාණන් වහන්සේ අපට දක්වලා තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කිය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කළාම, ඒක ප්‍රගුණ කළාම, ඒක පුරුදු කළාම, ඒක භාවිත කළාම ඒ තුලින් දුක නැති කරගන්න පුළුවන් කියන කාරණේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ චතුරාර්ය සත්‍ය දේශනාවේ මාර්ග සත්‍ය විස්තරයේදී ඉදිරිපත් කරලා තිබෙනවා. අද මේ මාතෘකාවේ හැටියට උපාදාන පත්‍ය භවෝ උපාදානයේ හේතු කොටගෙන භවය ඇති වෙනවා කියන කාරණය සඳහන් කළේ ඒ කාරණය තවදුරටත් ටිකක් පැහැදිලි කරනවා නම් උපාදානයේ කියන එක ක්‍රම හතරකට බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙනවා. එකක් තමයි කාම උපාදානය කියලා කියන්නේ. කාමුපාදානේ මුලදී මම ටිකක් පැහැදිලි කළා. ඒ කියන්නේ මානාපිකා රූපා සද්දා ගන්ධා රසා පොට්ටබ්බ ආදී වශයෙන් අපි මේ පංචේන්ද්‍රියන් පිනවීම සඳහා අපි උපයෝගී කරගන්න විවිධ ක්‍රමවේද විවිධ වස්තු සම්පත් විවිධ මෙවලම් කියන මෙන්න මේවා තමයි එතන කාමුපාදානය කියලා කියන්නේ. ඊළඟට ditthුපාදානය කියලා තවත් එකක් තිබෙනවා. ditthුපාදානය කියලා කියන්නේ මිත්‍යා දෘෂ්ටිය. බුදුරජාණන් වහන්සේ දේශනා කර ධර්මයෙන් බැහැර වෙනත් නොඑක් පිළිගැනීම් බුදුරජාණන් වහන්සේගේ කාලෙත් පැවතුණා. තිලෝගුරු බුදු පියාණන් වහන්සේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඇතුළු සාංශාරික ගමන නතර කිරීමේ භව ගමන නතර කිරීමේ නිර්වාණය ප්‍රත්‍යක්ෂ කිරීමේ මාර්ගයේ දේශනා කරන අතරතුරදී තවත් මිත්‍යා දෘෂ්ටික පිරිස හිටියා වෙනත් ආකාරයකට වෙනත් කරුණු දේශනා කරමු. ඒ අනුව අපේ ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙනවා දසවිධ මිත්‍යා දෘෂ්ටියක් වෙනවා. දසවිධ මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ නත්ති දින්නම්, නත්ති ජිත්තං, නත්ති හුතං, නත්ති මාතා, නත්ති පිතා, නත්ති අයං ලෝකෝ, නත්ති පරෝ ලෝකෝ, නත්ති සමන බ්‍රාහ්මනා කියන මෙන්න මේ මිත්‍යා දෘෂ්ටියෙන් තමයි දසවිධ මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ. නත්ති දින්නම්, දුන් දෙයක ඵලයක් නැහැ, විපාකයක් නැහැ කියලා. දැන් අපි දානේ ගත්තාම දානයක් දුන්නාම දානමය පින්කමේ ප්‍රතිවිපාක අපට තිබෙනවා. නමුත් එහෙම දන් දුන්නා කියලා දානින් විපාකයක් නැහැ කියන එකයි නත්ති දෙන්න. ඊළඟට නත්ති ජිත්තං මහා දාන. සුවිශාල වශයෙන් පවත්වන ළමන දාන තමයි නත්ති ජිත්තං. ඒ වගේ මහා දාන දුන්නා කියලා ඒ වගේ දානයන්ගේ ප්‍රතිඵලයකුත් නැහැ කියන මිත්‍යා දෘෂ්ටි අදහස. ඊළඟට නත්ති හුතං ආරාධනා කරලා වැඩම කරවලා පිළිගන්නන දානයන්ගේ ප්‍රතිඵලයක් නැහැ කියන එක තමයි නත්ති හුතං. ඊළඟට නත්ති සුකට දුක්ඛතාණං කම්මාණං ඵලං විපාකේ. කරන හොඳ නරක දෙකේ ඵල විපාකයක් නැහැ. නිත්‍යාදෘෂ්ටිය. මේ ලෝකේ අපි කරන හොඳ දේවල් ඕන තරම් තියෙනවා. ඒ වගේම නොමකට ගියාය වැරදි දේවලුත් කරනවා. ওই දෙකේ දෙආකාර ඵල විපාක අපිට තියෙනවා. නමුත් එහෙම ඵල විපාක ලැබෙන්නේ නැහැ කියලා සඳහන් කරන මිත්‍යා දෘෂ්ටික අදහස් දක්වන පිරිසුත් ඒ කාලේ හිටියා. ඒකයි නත්ති සුකට දුක්කට ආනම් කම්මානම් පලම් විපාකෝ. නත්ති මාතා. මව කියලා විශේෂ කෙනෙක් නැහැ, අම්මා කියලා විශේෂ කෙනෙක් නැහැ. අම්මා කෙනෙක් කියලා සැලකුවාට, දරු සැලකිලි දැක්ුවාට, අප උපස්ථාන කළාට, වැඳුම් පිදුම් කළාට ඒ වගේ ප්‍රතිඵල නැහැ. කියන මිත්‍යා දෘෂ්ටිය. ඊළඟට නත්ති පිතා. පියා කියලා කෙනෙක් නැහැ, තාත්තා කියලා කෙනෙක් නැහැ. ඒ වගේ විශේෂ පුද්ගලයෙක් නැහැ. එහෙම කෙනෙකුන්ට වැඳුම් පිදුම් කළා කියලා ගරු සත්කාර දැක්වුවා කියලා ඒක උපස්ථාන කළා කියලා ප්‍රතිඵලයක් නැහැ. ඒ විදිය මිත්‍යා දෘෂ්ටියක්. ඒකයි නත්ති පිතා කියලා කියන්නේ. ඒ වගේම නත්ති අයං ලෝකෝ. වෙනත් ලෝකයකින් මේ ලෝකයට එන්න කියලා එහෙම මෙලොව කියලා ලෝකයක් නැහැ. නත්ති පරෝලෝකෝ. මේ ලෝකෙන් චුත වෙලා ගිහිල්ලා උපදින්න කියලා තවත් පරලෝවක් නැහැ. ඒකයි නත්ති පරෝලෝකෝ කියලා කියන්නේ. නත්ති සමන බ්‍රාහ්මනා සම්මා පටිපන්නා මනාව පිළිපන් මේ ලෝකේ පරලෝකයේ පෙන්눔 කරලා දෙන ශ්‍රමණ බ්‍රාහ්මණයෝ කියලා જાතියක් නැහැ. කියන මෙන්න මේ වගේ නියත මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. ඒ මිත්‍යා දෘෂ්ටිය තමයි ditthුපාදානය කියලා කියන්නේ. එතකොට කම්මුපාදානය, ditthුපාදානය. ඊළඟට අත්වාද උපාදානය. අත්වාද උපාදානය කියලා කියන්නේ අස්මිමානය. එහෙම නැත්නම් මමයේ මාගේ කියන බලවත් හැඟීම ඇති කර ගැනීම තමයි මේකට අපි කියන සක්කාය දිට්ඨිය කියලා. සක්කාය දුක්ඛය තමයි මෙතන අදහස් කරන්නේ අත්වාද උපදානය කියලා. මේකෙන් නිදහස් වෙන්න ගැලවෙන්න බොහෝ දෙනෙකුට අමාරුයි. හැම දිනාටමත් අමාරුයි. බොහොම අපහසුයෙන් තමයි මේ தත්යෙන් නිදහස් වෙලා කටයුතු කරන්න පුළුවන්කම ලැබෙන්නේ. නිරන්තරයෙන්ම අපිට තියෙන්නේ මම මම කියන හැඟීම. මගේ මගේ කියන හැඟීම. ඒකෙන් නිදහස් වෙන්නට ඕන. ඒ නිසා අත්වාදුප අත්වාදුපාදානයේ කියන එකත් ඊටාත්ම බලගත් උපාදානයක් අල්ලා ගැනීමක් බැඳීමක්. ඊළඟට සීලබ්බත උපාදානය. සීලබ්බත උපාදානය කියලා කියන්නේ වැරදි සිල් අනුගමනය කිරීම. වැරදි ව්‍රත අනුගමනය කිරීම. බුදුරජාණන් වහන්සේගේ කාලයේ මේ වගේ පුද්ගලයෝ ඕන තරම් හිටියා පින්වත්. අදත් ඉන්දියාවේ ඉන්නවා. ඒ විදිහට ශරීරයට දුක් දෙමින් කාලය ගත කරන අය ඉන්නවා විමුක්තිය සඳහායි කියලා. ඒ බුදුරජාණන් වහන්සේගේ කාලේ තිබුණා ගෝවෘත, අජවෘත, කුක්කුර වෘත ආදී මේ වෘත. ගෝවෘතේ කියන වෘතේ සමාදන් වෙච්ච පුද්ගලයා ඒ මොහොතේ පටන් හැසිරෙන්නේ ගොණෙක් හැටියට. ගොණෙක් කනවා බොනවා වගේ තමයි කන්නේ බොන්නේ. ගොණෙක් ඇවිදිනවා වගේ තමයි ඇවිදින්නේ. ඊළඟට ගියක් දොරක් ඇතුලේ සුවක්ෂිතව නිදා ගැනීම සිරිතක් නැහැ එලිමහානේ හරකෙක් නිදා ගන්නවා වගේ නිදා ගන්න. ඇයි මේ හැම දෙයක්ම කරන්න පින්වත්නි? ශාරීරියට දුක් දීලා විමුක්තිය ලබන්න පුළුවන් කියලා. ඊළඟට අජවෘතේ කියන වෘතේ ආරක්ෂා කරන කෙනා එළුවෙක් වගේ හැසිරෙනවා. කුක්කුර කියන්නේ බල්ලන්ට. කුක්කුර වෘතයේ සමාදන් වෙච්ච කෙනා බල්ලෙක් වගේ හැසිරෙනවා. අතින් අරගෙන කන්නේ බොන්නේ නැහැ බල්ලෙක් වගේ කන්නේ. ඊළඟට ඇවිදින්නේ බල්ලෙක් වගේ. නිදාගන්නේ බල්ලෙක් වගේ. සම්පූර්ණ හැසිරීම් රටාව වෙනස් වෙනවා. බල්ලෙක් හැටියට කාලය ගත කරනවා. මේ විදිහට වැරදි සිල් වැරදි වෘත අනුගමනය කිරීම තමයි සීලබ්බත උපාදානය කියලා කියන්නේ. ඒ කාලේ තවත් තිබුණා තපස් ක්‍රමයක් පංච තපස්කාරයයි කියලා. පංච තපස්කාරයයි කියන්නේ හතර පැත්තේ ගිනි ගොඩවල් හතරක් අවුලුව ගන්නවා. සූර්යයා පස්වෙනි ගින්න හැටියට සලකලා මේ අතර ඉඳගෙන තමන්ගේ ශරීරය තවනවා. ශරීරය රත් කරනවා. රත් කරලා ඒ මගින් කෙලස් තවන්න, කෙලස් පුච්චලා දාන්න බලාපොරොත්තු වෙනවා. ඒක තමයි පංච තපස්කාරී කියලා කියන්නේ. ඉතින් මේ හැම එකක්ම මිත්‍යා දෘෂ්ටි අදහන. ඉතින් අද ඒවම නැති වුණාට පින්වත්නි වෙනත් විවිධාකාර මිත්‍යා දෘෂ්ටි තියෙනවා. ලෝකේ පවතින තත්ත්වයන් අනුව ඉතින් ඒවා පිළිබඳව අපිට ප්‍රසිද්ධිය කතා කරන්න බෑ. විවේචනය කරන්නට බෑ. නමුත් අපි අපේ මාර්ගය හොයාගෙන ගමන් කරන්න ඕනේ. ඉතින් ඒ අනුව පින්වත්නි මේ නියත සීලබ්බතු උපාදානය කියන එක අපේ නිර්වාණය සාක්ෂාත් කර ගැනීමේ අරමුණට බලගතු බාධාවක් වෙනවා. ඉතින් අද කාලේ මේ ගණේට වැටෙන මිත්‍යා දෘෂ්ටික අදහස් මොනවද? මිත්‍යා දෘෂ්ටික ක්‍රියාමාර්ග මොනවද? වත්පිළිවෙත් මොනවද කියන කාරණාත් අපි පෞද්ගලික වශයෙන් තේරුම් ගන්න ඕනේ, අවබෝධ කර ගන්නට ඕනේ. ඒ ආකාරයෙන් අවබෝධ කරගෙන ඒ වගේම බලකින්න ඕනේ. එහෙමනම් අපි මේ උපාදාන හතර මොනවද කියලා අඳුනගෙන උපාදාන හතරෙන් මිදෙන්නට ඕනේ. නැවත වරක් මම මතක් කරන උපාදාන හතර පළවෙනි උපාදානයේ කාම උපාදාන දෙවැන්න ditth උපාදාන තුන්වැන්න තවාදු උපාදාන හතරවැන්න සීලබ්බත උපාදාන ඔය කියන උපාදානස්කන්ධයන්ගෙන් නිදහස් වුණොත් අපට භවයක් කියන එකක් ඇති වෙන්නේ නැහැ. ඒ භවයක් කියන එක අපට නැති වුණායින් පස්සේ දුක්ඛ ස්කන්ධයන් සියල්ලංගෙම අපි නිදහස් වෙනවා, ජාතියක් නැති වෙන නිසා. ඉතින් ඒ අනුව අද මේ ධර්ම දේශනාවෙන් තිලෝගුරු බුදු පියාණන් වහන්සේ අපට පෙන්눔 කරලා දීලා තිබෙන්නේ උපාදාන පත්‍ය බහු උපාදානයේ හේතු කොටගෙන භවය ඇති වෙනවා ඒ නිසා උපාදානයන්ගෙන් වෙන් වෙන්න ඕන උපාදානයන්ගෙන් වෙන් වුනහම අපට භවය නැති වෙනවා භවය නැති වුණාය කියලා කියන ජාතිය නැති වෙනවා ජාතිය නැති වුණාය කියලා කියන්නේ ජරා මරණ ව්‍යාධි ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන මේ සියලුම දුක්ඛ ස්කන්ධයන්ගෙන් නිදහස් වෙන්නේ ඒ නිදහස තමයි අපි උත්තම නිර්වාණය කියලා හඳුන්වන්නේ. ඒ උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට පටිච්ච සමුප්පාද දේශනාව. එහෙම නැත්නම් හේතුඵල ධර්මය අවබෝධ කර ගැනීම අතිශයින් වැදගත් වෙනවා. ධර්ම දේශනාව තුළින් මේ හේතුඵල ධර්මයේ පිළිබඳව යම් කිසි හැඟීමක් අවබෝධයක් ශ්‍රවණය කළ ශ්‍රාවක ශ්‍රාවකා පින්වතුන්ට ලැබෙන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. මේ ප්‍රයෝජනෙට අරගෙන නිතර නිතර භාවිත කරමින් සාංශාරික විමුක්තියත්පත් කර ගැනීම සඳහා උත්සුකව ක්‍රියා කරන හැටියට සියලුම ධර්ම ශ්‍රවණාබිලාසී පින්වතුන්ට අපි කාරුණිකව මතක් කර සිටිනවා. ධර්ම දේශනාවට සවන් දීමෙන් අත්පත් කරගත් කුසලානි සංස ධර්ම සෑම දිනාගෙම මෙලොව ජීවිතය සැපවත් කර ගැනීම සඳහා පරලොව ජීවිතය සැපවත් කර ගැනීම සඳහා අවසානයේදී ජාති ජරා මරණ විරහිත සදාකාලික සැප ඇති උතුම් වූ අමා මහ නිවන් සම්පත්තිය සාක්ෂාත් කර ගැනීම සඳහා හේතු වේවා වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සෑම දිනාටම මෙලොව වශයෙන් එළදෙන ග්‍රහපල උපද්දරෝ රෝගාබාධ දුක් කරදර කම්කටොළු කටළු ආදී අනේක විද දුක්ඛ දෝමනස්යන් සමණය වෙලා සිතක් ශාන්තියක්ම සැලසේවා චිරජීවනයේ උදා වේවා මෙලොව වශයෙන් කරනු ලබන සියලුම කටයුතු නිර්පද්‍රතෝ නිර්බාධකෝ සාර්ථකව ඉෂ්ට සිද්ධ කර ගැනීමට මේ ධර්ම දේශනාමය කුසලානිසංස ධර්ම ආශිර්වාදයක්ම වේවා සෑම දිනාගේම පරලෝක ජීවිත සපවත් වේවා අවසානයේ බුද්ධ ආගී මහෞත්මයන් වහන්සේලා වැඩෙන වීසන හිතමින වදාළ ශාන්ති ලක්ෂණ නිත්‍ය මංගල පරම සුන්දර අමා මහ නිවන් සම්පත්තිය සාක්ෂාත් කර ගැනීමට මේ කුසල් දහම් හේතු වේවා වාසනා වේවා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්තියෝ තුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ ධර්මානුශාසනා පැවැත්වුවේ පුත්තලම වෙහෙරගල රාජ මහා විහාරාධිපති කෝට්ටේ කල්යාණි සාමග්‍රී ධර්ම සංඝ සභාවේ උපාධ්‍යාය ඕවාදචාර්ය සහ වයඹ පළාතේ ප්‍රධාන සංඝ නායක පූජ්‍යපාද සම්මන්නා වැකියේ රතන ජෝති ස්වාමින්වයන් වහන්සේ. ධර්මානුශාසනා පැවැත්වූ අපේ ස්වාමින්වයන් වහන්සේටත් දායකත්වය දරූ සියලුම දායක දායිකාවන් හා ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටත් නිරොග් නිරෝගී සුවය චිරජීවනයේ අපි ප්‍රාර්ථනා කරන්නේ. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ බෞද්ධාත්මික අංශයෙන් ධර්මානුශාසනාවක දායකත්වය ලබා ගැනීමට ඔබ අමතන්න මේ දුරකථන අංකයට 0112 697 140 0112 697 140 ඔබට සිරුවන් සරණයි